වරල බීරලා යන ගමන හැඩ වෙලා ගම්මානි මිගිරියාව ගමම එල්ලි කළා ගොන් සඳරස් කැලුම් ගෙලා ඇසුර දෙව්ලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්පද විලාසිතාවී වසන්ත සමය ලං වෙලා කෝකිල නදින් මත් වෙලා සිසිල් සුලන් යාවි පාවෙලා දඟ පොළොලො තුල සලසලා ඈ මග යන්නෙහි නැහිලා නිල් නෙත් යුග මහද බත්කලා ඇනීල වරල පීරලා ඈ යන ගමන හැට වෙලා ගම්මානේ මිගිරියාව ගමම එල්ලි කළා කුන් සඳරස් කැලුම් වෙලා ඈ සුර දෙව්ලියක් වෙලා දුසුම්නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්පද විලාසිතාවි ලක්ෂණ මල් කුමාරියේ ගමයිලි කළ මනාලියේ ඔබ දුටු මගේ හද පිනාගියේ සුරලොව සුරංගනාවියේ මගේ හත දිනු දයාවියේ සිරිතේ උදුව ඔබ ප්‍රියාවියේ ඇනීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානි බිහිරියාව ගමම එලිකලා උන් සඳරස් ගැලුම් වෙලා ඈ සුර දෙව්ලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි ಹೆಚ್ಚು ಬೆಂಬರಾವಿ ಗಂಬದ ವಿಲಾಸಿತಾವಿ ඇඩ වැඩ ගමන ලලිතවේ ඔබ මුළු ගමට මැටිකවේ සිනගමුවින් හදක්සැන සුවේ සාමය සතුට රැඳිලොවේ කුමරයේ ඔප සිතේ මැවේ නොබලා හදවත දුකින් තැබේ ඇනීල වරල බීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානි මිගිරියාව ගමම එල්ලි කළා කුණු සඳ රැස් කැලුම් ගෙලා ඈ සුර දෙවුලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්පරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුරන්ගනාවී සුපෙම් කරාවී ගම්බද විලාසිතාවී සුරන්ගනාවී සුරන්ගනාවී